මේ සතිය පුරාවට ස්වාමින් වහන්සේ අපට කියා දෙන්නේ විරාගානුපස්සනාව පිළිබඳව තවදුරටත් ඔබ සද්ධර්ම දේශනාවකින් දැනුවත් කරන්නට පෝෂණය කරන්නට. ඉතින් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට කල් වේලා නොගෙන নমස්කාර පූරකව ඇරයුම් කරමු. මෙතෙන් පටන් විරාගානුපස්සනාව පිළිබඳව මේ සද්ධර්ම දේශනාව පවත්වන හැටියට. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු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 නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු විරාගානුපස්සනං භාවෙන්තු රාගං පජහති සාදු සාදු සාදු ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ සිත සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න දුක් නැති කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ මොකද එහෙම කියන්නේ මේක අපි දවස් ගාණක් තිස්සේ දැන් සාකච්ඡා කරනවා මේ ජීවිතයේ දුක් සහිත දේවල් වලින් සැප බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි කෙනෙක් දුක් සහිත දේවල් වලින් සැප බලාපොරොත්තු වෙනවා නම් ඒවායින් කවදාකවත් සැපක් ලැබෙන්නේ නැහැ. ගඳ තියෙන දේවල් වලින් සුවඳ බලාපොරොත්තු වෙනවා නම්, කළු ගල් වලින් මොලක බලාපොරොත්තු වෙනවා නම්, කළු ගල් මොලක් වෙයි කියලා එතකොට ඒක කළු ගලක් වෙන්නේ නැහනේ. නේද? ඒ වගේ මහා මුහුදෙන් පිරිසිදු වතුර බලාපොරොත්තු වෙනවා නම් හැමදාම දුකටයි පත් වෙන්න වෙන්නේ. ඒ වගේ දුක් ඇති වෙන ස්වභාවයේ තියෙන දේවල් වලින් සැප බලාපොරොත්තු වෙනවා නම් කවදාකවත් සැපක් ලැබෙන්නේ නැහැ. හරි. ඒක වැරදීමක් විතරයි. දුක් සහිත ස්වභාවයේ තියෙන දේවල් මොනවද කියලා ගත්තොත් එහෙම සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මොනවද පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම දුකයි. එතකොට අපි ඒක නිකන් කටපාඩමෙන් දන්නවා. නේද? පංච පාදානස්කන්ධා දුක්ඛා කියලා. ඉතින් ඔහේ කියනවා ඉතින් අපි ඔහේ නිකන් කියනවා. කොහෙද පංච පාදානස්කන්ධේ තියෙන්නේ? මගේ ජීවිතයම කියන්නේ පංච පාදානස්කන්ධය. අනුන්ගේ ජීවිතය කියන්නේ පංච පාදානස්කන්ධය. අපේ ගෙදර කියන්නේ නේද? එතකොට අපේ වාහනයක් නම් දුරකථනයක් නම් මේ ලෝකයේ තියෙන ඔක්කොම ගත්තොත් එහෙම ඒවා පංච උපාදාන ස්කන්ධය. නිර්වාණ සාන්තිය හැරෙන්නට අනිකුත් සියලු දේ. ඇයි? චිත්ත, චෛතසික, රූප කියලා කියන්නේ. රූප, චිත්ත, චෛතසික කියනකොට ඒවා පංච උපාදාන ස්කන්ධයටයි වැටෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. කොහොමද ඒක බෙදෙන්නේ? රූප කියනකොට චිත්ත, චෛතසික, රූප විදිහට බෙදෙන්නේ කොහොමද? චිත්තය කියන්නේ විඥාණය. එතකොට පංච පාදානස්කන්ධය වෙන විඥාණය තියෙනවා. නේද? රූපය කියන්නේ රූපය. එහෙනම් පංච පාදානස්කන්ධේ රූප තියෙනවා. අපි දන්නවා අභිධර්මානුකූලව චිත්ත, චෛතසික, රූප නිබ්බාන තමයි ලෝකේ තියෙන ඔක්කොම දේවල්. සියලු දේ ගත්තාම ඒවා. ඒතර රූප කියන එක රූප උපාදානස්කන්ධයටත් චිත්ත කියන එක විඥාන විඥානස්කන්ධයටත් එතකොට ඊළඟ චිත්ත චෛතසික දෙකෙන් එතකොට චිත්ත කියන කොටස විඥාණයට ගියා චෛතසික ටික ගත්තාම වේදනා සංඥා දෙක හැරෙන්න ඉතිරි 50 එතකොට වේදනා වේදනා ස්කන්ධයට වැටෙනවා සංඥා සංඥා ස්කන්ධයට වැටෙනවා ඉතිරි චෛතසික 50 සංකාර ස්කන්ධයට වැටෙනවා හරි එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ අර චිත්ත චෛතසික රූප නිබ්බාන කොටස හැරෙන්න අනිත් ටිකම තමයි එතකොට ලෝකයේ තියෙන ඔක්කොම එතන නම් තියෙන්නේ එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, ශරීරයට දැනෙන සහ මනසට අරමුණු වෙන මේ ලෝකයේ තියෙන පංච උපාදානස්කන්ධය දුකයි. එතකොට දැන් එතකොට කෙනෙකුට හිතේ ඔය හාමුදුරුවෝ කියන්නේ නම් බොරු පංච උපාදානස්කන්ධෙදි මොකද සැප නැත්නම් අපි මේ සැප විඳින්නේ නේද? අපි සැප විඳිනවා නේ කියලා. එතකොට ඒ විඳින සැප දිහා හොඳට හැරිලා බැලුවොත් එහෙම ඒවායේ තියෙන්නේ මොනවද? ඒ සැපයන් ගත්තාම ඒවායේ තියෙන්නේ මොනවද? ඒ වාගෙන් දුක් ඇති වෙන ස්වභාවය තියෙනවා. අපි විඳින්න භාවිතා කරන සියලු දේ. දැන් කෙනෙක් ඔකට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන උපමාම අපි ගමු. කුෂ්ඨ රෝගයක් අසනකොට කුෂ්ඨ රෝගියාට සැප නැද්ද? නේද කිසි ප්‍රශ්නයක් නැහැ. කුෂ්ඨ රෝගියෙක් අසනකොට යාට සැපයි. නේද? ඒකට ඒක සැපක් නෙවෙයිද? ආ දැන් තේරෙනවා ඒ සැපත් එක්ක මොකද තියෙන්නේ? විශාල දුකක් නේද? දුක් කියන ඒවා වසා ගැනීමේ සැපයක් තමයි කුෂ්ඨ රෝගය කැපීම කියලා කියන්නේ. එකෙන් එක අඩු වෙන්නේ නෑ. ඒකෙන් එක අඩු වෙන්නේ නෑ. දැන් බලමු අපේ කුෂ්ඨ රෝගය කොහොමද කියලා. නේ? අපේ වැඩේ මොකක්ද හැම වෙලේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවා හොය හොය හොය හොය හොය ඉන්න එකද නැද්ද වැඩේ? නේද? ඒවනේ හොයන්නේ. යම් රූපයක් බැලුවා බලනකොට සැපක් දැනෙනවා හරි ඒක පෙනිපෙනී ඉන්නකොට මං කැමති රූපයක් නම් සැපයි සතුටුයි එතකොට ඒක පේන්නේ නැති වෙනකොටම පෙනිපෙනී තියෙනකොට හොඳයි පේන්නේ නැති වෙනකොටම දුකයි නේද හරි එහෙනම් හරියට මොකක් වගේද කසනකම් සැපයි කසන එක නවත්තපු ගමන් ආය අමාරු මොකද කස කුෂ්ඨ රෝගේ කොච්චර කැතුවා ඇති වෙන්නේ නැහැ කසනකොට සනීපයි කසන් නැති වෙනකොට දුකයි මම අහන්නේ එතකොට දැන් අපි කැමති රූපයක් දැකලා ඒ රූපය දැක දැක ඉන්නකොට සැපයි ඒක නැති වෙනකොට ආය දුකයි ආය දකින්නකොට ආය සැපයි එන්නෙන්ද එන්නෙන්ද එන්නෙන්ද දකින්න තියෙන ආසාව දකින්න වාරයක් වාරයක් වාරයක් ගානේ දකින්න තියෙන ආසාව අඩු වෙනවද වැඩි වෙනවද වැඩි වෙනවා. එතකොට නොදක ඉන්නකොට ඇති වෙන දුක වැඩි වෙනවා. එතකොට දැකලා දැකලා මොකද වෙලා තියෙන්නේ? දකින්න තියෙන ආසාව හරි විදිහට නම් වෙන්න ඕන. දකින්න දකින්න දකින්න දකින්න ආසාව අඩු වෙලා යන්න ඕන. දැන් මේක එහෙම නෑ මේක එන්න එන්න වැඩි වෙනවා. හරියට මොකක් වගේද? කසන්ඩ කසන්ඩ කසන්ඩ කසන්ඩ කුෂ්ඨ රෝගේ වැඩි වෙනවා මිසක් කුෂ්ඨ රෝගේ අඩු වීමක් නෑ. කසන්ඩ කසන්ඩ කුෂ්ඨ රෝගේ වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ. ඉතින් මේ එන්න ඒ ඒ ලක්ෂණයම ඇති අපිට මේකේ ඉවරක් නෑ. දැන් අපේ ජීවිතේට හම්බෙලා තියෙන හැම දෙයක්ම ඒ වගේද නැද්ද? නේද? හැම දෙයක්ම ඒ වගේ. ඉතින් අපි ඒ වයින් තමයි සැප හොයාගන්න හදන්නේ. ඒතර පංච පාදානස්කන්ධයේ හැටි ඇයි ඒකෙන් දුකටපත් වෙන්නේ? අපිට එක සැරයක් දැක්කහම මේ දකින දේ හැම වෙලේම අපි දකින දේ, ඇහෙන දේ, විඳින දේ නැත්තම් පංච පාදානස්කන්ධය නිබඳව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒක හැම වෙලෙම වෙනස් වෙන જાතිය. ඒ වෙනස් වෙන එක නවත්තන්න මේ ලෝකේ జగතෙකුට බෑ. කාටවත් බෑ පංච පාදානස්කන්ධේ වෙනස් වීම නවත්තලා දාන්න. ඒකට කිසිම කෙනෙකුට බැයි නම් ඒක වෙනස් වීම නවත්තන්න මට ලැබිලා තියෙන සියලු දේ වෙනස් වෙනවා. නේද? අපි ගොඩාක් වෙලාවට හිතනවා මගේ හිතවත් අය මගේ ළඟින් මේ ඉන්න අය මැරෙනකන් වත් අඩුම ගානේ මගේ ළඟ ඉන්නවා කියලා. හරිද? හොඳට විශ්වාස දන්නේ. හොඳට විශ්වාසද මැරෙනකන්වත් අඩුම ගානේ මගේ ළඟ ඉන්නවා කියලා. නෑ එහෙම කියන්න පුළුවන්කම නෑ කොයි වෙලාවෙ කොයි දේ කොයි මොහොතක වෙනස් වෙයිද දන්නේ අන්නේ විපරිණාම වෙන ස්වභාවයේ තියෙන පංච උපාදානස්කන්ධේ ඒකින්ද අපි ඔක්කොටම වෙලා තියෙන්නේ මොකද්ද අපි ළඟ තියෙන දේවල් හැක ගැනීමේ ලොකු උත්සාහයකින් මේකට ලස්සන උදාහරණයක් තියෙන්නේ අර ඔන්න කපුටු රංචුවක් ඉන්නවා මස් ගැන තමයි කල්පනා කරන්නේ මස් කෑල්ලක් ගැන කල්පනා කරන්නේ දැන් මේක ගැනීමෙන් සැනසීමක් ලැබෙනවා කියලා හිතන දැන් કોઈ කපුටටවත් දන්නේ නැහැ හම්බෙන්නේ කියලා ඉන්නේ මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපමාවක්නේ මස් කෑල්ල හම්බුණ දැන් මස් කෑල්ල දාපම කපුටු රංචුවම ගිහිල්ලා එක්කෙනෙක් ගන්නවා ගත්තේ නැති අයට සතුටුද දුකයිද? දුකයි. ගත කෙනාට සතුටුද? දැන් මොකද කරන්න වෙලා තියෙන්නේ මේක අරන්? වේගයෙන් පියාඹන්න වෙලා අනිත් කට්ටිය පස්සෙන් පන්නනවා, හංගන්න වෙලා, රකින්න වෙලා ඔක්කොම කරන්න වෙලා මස් කෑල්ල දැහැගත්ත කපුටා වගේ තමයි. මොකද අනිත් අය ඉන්න දෙන්නේ නැහැ. නේද? මුළු සමාජෙම තියෙන්නේ ඔය මූලධර්මයද නැද්ද? නේද? හැම වෙලේම මොනවා හරි යහපත් දෙයක් අපි ළඟ තියෙනවා නම් ඒ දේ අපිට රකින්න වෙලා ඒ මදිවට ඒ දේ වෙනස් වෙන සුළුයි නේද? ඒවත් ඔක්කොම නැවත නැවත නැවත නැවත ආරක්ෂා කරන්න වෙලා තියෙනවා. නැවත නැවත නැවත නැවත හදන්න වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද අපි මේ දිනෙත් කීපෙම කතා කරා දුක්ඛානුපස්සනාව ගැන එහෙම කතා කරද්දී දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛය කියලා කියන්නේ දුක්ඛ දුක්ඛය කියන්නේ ඔන්න වෙනස් වෙනකොට තියෙන දුක හැම වෙලෙම වෙනස් වෙන සංස්කාර දුක්ඛය කියලා කියන්නේ ඒ වෙනස් වෙනකොට නැවත සකස් කරන්න ඕනේ. සකස් කළ යුතු හින්දා ඇති වෙන දුක සකස් කරගෙන ළඟ තියාගන්න එකත් හැම වෙලේම වෙනස් වෙන බව දන්න හින්දා නිබඳව පිළීමක් තියෙනවා. පීඩාවක් තියෙනවා, විඩාවක් තියෙනවා. මගේ ළඟව දැන් මේ වෙලාවේ ලැබිලා තියෙන දේවල් කොයි මොහොතක වෙනස් වෙයිද දන්නේ නැහැ කියලා අන්න ඒකට කියනවා විපරිණාම දුක කියලා. පංච පාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය, අනාත්ම, දුක්ඛ ලක්ෂණ මේවයි ඉතින් ඒවා හින්දා අපි ලොකු කරදරකාරී තත්යකට පත් වෙලා ඉන්න අපේ හිත ඉල්ලන්නෙම ඔන්න ඔය කියන පංච උපාදානස්කන්ධයමයි. අපි එතකොට සඳුදා දවසේ කතා කරා මේ ගැන අඟහරුවාදා පොහෝ දින වුණා බදාදා දවසේ කතා කරා ඊයේ දවසේ සාකච්ඡාවක් සිදු කරා දැන් අද අපි ආයෙ කතා කරන්නේ සාරාංශයක් වශයෙන් මේක භාවනාවකට කොහොම හරි යොමු කරගන්න ඕනේ. අද ටික ටික භාවනාවකට යොමු කරගන්න ඕනේ. එතකොට මේකෙන් සම්පූර්ණයෙන් අත මම ඊයේත් මතක් පෙරේද දවසෙත් මතක් කරේ මේකෙන් සම්පූර්ණයෙන්ම අත මිදෙන තත්වයකට හිතපත් කරගන්න ඕන කියන එක ඕන කියන එකයි මතක් කරේ. ඒ මතක් කරේ ටිකක් ප්‍රබලවම මම අදත් පොඩ්ඩක් හරි මතක් කරලා ඉන්නවා ඒ ගැන මොකද මේ ඇයි අපි මේ ඉරියව් මාරු කරන්නේ නේද? ඇයි අපි අපි දැන් මේ මමත් දැන් මේ දැන් ඉරියව් මාරු කරා. මේ ඇත්තත් ඉරියව් මාරු කරනවා. මොකද? දුක් වහගන්න. නේද? කොහොම හරි දුක එහාට මෙහාට කරගන්න කායික දුක් හැම වෙලෙම තියෙනවා නේද? කායික දුකක් කරනකොට පොඩ්ඩක් හැරිලා හදා ගන්නවා. ආය හැරිලා හදා ගන්න. ඉතින් හැරි හැරි හදන්න වෙලා තියෙන මේක එක නේද? ඇයි අපි හැම වෙලෙම පරිසරය මාරු කරන්න බලන්නේ? මානසික දුක් නැති කරගන්න. එතකොට මානසික දුක් නැති කරගන්න අපි මොකද කරන්නේ? මේ දැන් තියෙන විදිහට නෙමෙයි මේ විදිහට ඕන මේ විදිහට ඕන මේ විදිහට ඕන කියලා කාමර පවා, ගෙවල් පවා නේද? වෙලාවකට තිබ්බේ අනිත් පැත්තම අනිත් පැත්තම හරවනවා. නේද? කබඩ් එහා පැත්තට දාලා මෙහා මෙහා පැත්තට අන්න ඒ වගේ මිනිස්සු මාරු කරනවා ළඟ තියෙන දේවල් මාරු කරනවා වචන මාරු කරන්න ඕන අපිට ඔක්කොම මාරු කරන්න ඕන ළඟ තියෙන දේවල් ඒ මාරු කරන්න වෙලා තියෙන්නේ ඇයි මානසික දුක් නැති කරගන්න. ඉතින් ඔන්න ඔය හුවමාරුව නේද මුළු ජීවිතේම මුළු ජීවිතේකට මේ ජීවිතය විතර නෙවෙයි සසර ජීවිතේම. ඇයි මේ එකක්වත් එක විදිහකට තියෙන්නේ? තියෙන්නේ එකක්වත් එක විදිහකට තියෙන්නේ නැහැ. එහෙනම් මේකට මේ මේවා එක හඹාගෙන යන ගතිය තිරිසන් සත්තුන්ටත් තියෙනවා. එයාලගෙත් වැඩේ මොකද? දුක් නැති කරගෙන වාසය කිරීමේ අසාර්ථක උත්සාහයක් හැම වෙලේම ගනිමින් ඉන්නවා. අපිත් එහෙමයි. මේ ලෝකයේ කොතනක හරි ජීවත් වෙන සත්වයෙක් ඉන්නවා නම් ඒ හැම සත්වයෙක්ම කරන්නේ මොකද්ද මේ කරන්නේ? එහෙනම් කෑමක් දැක්කහම කෑමක් මතක් වුණාම දුකයි නම් එයාට ඉතින් ඒ දුක දරාගෙන ඉන්න බෑ. ඒකද මොකද කරන්නේ? ඒක හොයාගෙන හොයාගෙන ගිහිල්ලා නේද? හිතන්න කැමති කෙනෙක් නොදැක ඉන්නකොට දුකයි නම් ඒ දුක දරාගෙන ඉන්න බෑ. ඉතින් ඒ දුක දරාගෙන ඉන්න බැරි හින්දා මොකද කරන්නේ? කොහොම හරි මොනවා හරි කරලා ගිහින් දකිනවා. දැක්කම හරියනවා. නේද? හරියන්නේ පොඩි වෙලාවකට. ඉවරක් නෑ කියන එක මතක් වෙන්නේ නෑ. හිතන්න මම මේ කියන්නේ වරුද්ද ඇත්තද කියලා. නේද? හොඳට මතක් කරලා බලන්න. ඔය හිතේ නැගෙන ගින්න අත්දකලා නැද්ද? නේද? හිතේ හිතේ හිත ගිනි ගන්නවා වගේ වෙනවා. අර ඉන්න බෑ කියන්නේ ඒක අපිට ඒ වෙලාවේ අර හැඟ පිච්චෙනවා වගේ දැනෙන්නේ නැහැ. නමුත් හිතේ පිච්චීමක් තියෙනවා, දැවීමක් තියෙනවා, රිදීමක් තියෙනවා. නේද? හිත රිදුනහම ඔය ඔක්කොම හැමුවේ තියෙන හිත රිදීමක්. කෑමක් දැක්කම නොකා ඉන්න බැරිකම තියෙන එකයි. හරි? එතකොට ප්‍රිය කෙනෙක් මතක් වුණාම නොදැක ඉන්න බැරිකම බෑ අපි කියන්නේ මට නොදැක ඉන්න බෑ. මට නොදැක ඉන්න බෑ කියන්නේ මොකද? ඇයි බෑ කියන්නේ මොකක්ද? රිදෙනවා කොහේ? රිදෙනකොට නේ බෑ. කොහෙද රිදෙන්නේ? ඒ දැරිදෙනවා. ඒක කය කය දිදීමට වැඩිය ලේසිද අමාරුද? ඒක අමාරුයි නේද? ඒක කොහෙවත් තුවාල වෙන්නේ නැහැ. කය තුවාල වුණාම රිදෙනකනේ තියෙන්නේ. නමුත් කය තුවාල වුණාම රිදිල්ල එක දිගට තියෙනවා. හිතෙත් ඒ වගේම රිදිලා තියෙනවා. ඒ රිදීම කොච්චරද කියනවා නම් ඒක පැහැදිලි දුක් වේදනාවක්. හරිද? ඒක පැහැදිලිම දුක් වේදනාවක්. ඒකයි මිනිස්සු අඬන්නේ. තුවාල වුණාමත් අඬනවා හිත තුවාල වුණාමත් අඬනවා කය තුවාල වුණාමත් අඬනවා රෙදෙනවා කියලා එහෙනම් බලන්න ඇඬෙන අවස්ථාව මොනවද ඇස්වලින් කඳුලෙන් දුක් ආපුවම දරා ගන්න බැරි වෙනකොට නේද එතකොට ඉවරක් නැතුව මහා වේගෙන් අඬන්නේ කෑ ගහගා විලාප දෙදී අඬන්නේ ඇතුලේ තියෙන ඒවා දරා ගන්න බැරි වෙනකොට සමහරලාට ඒක දරා ගන්න බැරි වෙනකොට ඒකට විසඳුම විදිහට කයේ රිදීම හොඳයි කියලා හිතනවා නේද ඒකට විසඳුමක් විදිහට කයේ රිදීම හොඳයි කියලා හිතලා මොකද කරන්නේ කෝච්චි වලට පයින්නවා එක එක ඒවා කරගන්නවා නේ ඉතින් ඒ තරම් මේක දරා ගන්න අමාරු මෙන්න මේ වෙනස් වීම ස්වභාවයේ තියෙන හින්දා හැම දෙයක්ම හැම නිමේෂයකම වෙනස් වෙනවා නමුත් අපිට තියෙනවා අදහසක් වෙනස් වෙන්නේ නැති කොටසකුත් තියෙනවා කියලා හරි වෙනස් වෙන්නේ නැති කොටසකුත් තියෙනවා ඔය කිව්වට මගේ මෙන්න මේ දේවල් වෙනස් වෙන්නේ නැහැ අනිත් අයගෙත් මෙන්න මේ දේවල් වෙනස් වෙන්නේ නැහැ කියලා උපකල්පන වගේක් තියෙනවා. හරිද? උපකල්පන කියන ඒවා ගැන මම මෙහෙම කිව්වොත් මොනවා හරි කටබැඳ මල්ලක් හම්බෙලා තියෙනවා මට. මම ඉතින් අර කියන්නේ ලෙහන්ඩ කියන මල්ල ඔබ බලන්න ඕනේ නැහැ කියලා කියනවා වගේ මේක ලියා ගන්න බැරුව ඉන්නේ මම. මට ඉතින් කැමති මේක ඇතුලේ තියෙනවා බලන්න. මම මොකද කරන්නේ? ලියා ගන්න බැරි නම් ඔබලා ඔබලා බලනවා. නේද? බලන්නේ මොනවද තියෙන්නේ කියලා. දැන් හරියටම හරියද්ද මේක ඇතුලේ තියෙනවා ඒ බලා බැලුවට පිටින් බැලුවට මේක හොයාගන්න පුළුවන්ද? බැ. ලෙහෙලම බලන්න ඕන. ඒ වගේ අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය නිවසය වාහනය ආදරය මෛත්‍රිය කරුණාව ඊර්ෂියාව තරහ තමන්ගේ අනුන්ගේ මේ වගේ ගොඩාක් જાති අපේ ජීවිතේ ඉතින් අපේ ජීවිතේ හැදලා තියෙන ඕවා ඉන්නේ ඒවල දොරවල් යාන වාහන ඉඩම් කලං වචන ක්‍රියා එක එක්කෙනාගේ වචන නේද? එතකොට එක එක්කෙනාගේ ඊර්ෂ්‍යාවල් එක එක්කෙනාගේ ක්‍රෝධවල් එක එක්කෙනාගේ රස්සාවල් නේද? ඉතින් පාට, ಜಾති, සින්දු ಜಾති ඉතින් ඔය ඉතින් අපි ලෝකේ ඕකනේ ඉතින් අපේ ලෝකේ නේද? අහවල් අහවල් අය කරපු දේවල් දේශපාලනය, ආර්ථිකය ඉතින් ඕවත් එක තමයි මේ හැපි හැපි ඉන්නේ නේද? ඒතකොට මේ හැම එකකම සමහර දේවල් මට දැනෙනවා මගෙත් එක්ක ඉන්න අය මගේ ළඟ තියෙන දේවල් මේවා නම් වෙනස් වෙන්නේ නෑ කියන උපකල්පනය අවුරුද්දක්වත් වෙනස් වෙන්නේ නෑ. අඩුම තරමේ. මාස පහක හයක්වත් වෙනස් වෙන්නේ නෑ. දවස් කීපයක්වත් වෙනස් වෙන්නේ නෑ කියලා මේ ටික දවසකවත් මේක වෙනස් වෙන්නේ නැතුව තියෙයි කියලා අපේ හිත බලාපොරොත්තු තියලාද නැද්ද? නේද? අපේ හිත බලාපොරොත්තු තියලාද නැද්ද? එහෙම වෙනස් වෙන්නේ නැහැ කියලා අපේ සිත බලාපොරොත්තු කියලා තියෙනවා. එතකොට අන්න ඒ බලාපොරොත්තුව තියෙන තාක්කල් අපිට ඒ ඒ දේවල් හින්දා සතුට තියෙනවා. ඒ ඒ දේවල් හින්දා නෑ නෑ මේක වෙනස් වෙන්නේ මගේ ජීවිතේට හම්බෙච්ච වෙනස් වෙන්නේ නැති දේවල් මේ දේවල් කියලා ඒ බලාපොරොත්තුවත් එක්ක සතුටක් තියෙනවා. ඒ ගැන අපිට විශ්වාසයක් තියෙනවා වෙනස් වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ සතුටත් එක්ක ඒවා දකින්නකොට ඒවා අහනකොට ඒවා වෙනස් වෙන්නේ නැහැ කියලා දැනෙන හින්දා ඒ සතුටත් එක්ක අපි මේ සසර තනි වෙනවට මං නිකන් අහන්නම් මේ තනි වෙනවට කැමතිද නෑ නේද මේ සංසාරේ බය අපි හොඳට දන්නවා අපි හිතන්නේ මේ පුංචි ළමයි ටිකක් අපි පොඩි අපි පොඩි කාලේ කියලා හිතන්නකෝ අපි ගෙදර සාලේ කට්ටිය කතා කර කර හරි ඔක්කොම මේවා කර කර ඉන්නවා එක පාට මහ භයානක දෙයක් නැත්නම් භයානක මිනිහෙක් ඇතුළට දොරවල් කඩාගෙන එනවා කියලා කියනවා. නැත්නම් මොකක්ද මහා භයානක දෙයක් වෙනවා. භයානක දෙයක් වෙනවා කියලා දැනගත්ත ගමන් මොකද කරන්න කක්කේ? එක පාටම ඔක්කොම එක පොකුරට නේද? පොකුරට රොක් වෙලා එක්ක බදා ගන්නවා, එක්ක අල්ල ගන්නවා, අතින් අල්ල ගන්නවා එහෙමනේ. නේ? ඒ වගේ මේ සසර භයානකම හින්දා අපි තනි වෙන්න කැමති නැහැ. සසර තනි වෙන්න අපි කැමති නැහැ. ඒකින්ද දිගට යන්න මේ පුළුවන් කියලා හිතාගෙන මේ දේවල් අල්ල ගන්නවා. එක එක දේවල් අල්ල ගන්නවා. අපේ ළඟම තියෙන දේවල් ජීවත් වෙන්න ගියාම අපි ළඟම තියෙන දේවල් මොකක් හරි අල්ල ගන්නවා. අපිට කාගේ හරි කරේ නගින්න උවමනාවක් තියෙනවා ඒ කියන්නේ. හරිද? කාගේ හරි අතින් අල්ල ගන්න උවමනාවක් තියෙනවා. මම කියන්නේ සැබෑවට කරේ නගිනවා සැබෑවට අතින් අල්ලනවා කියන එක නෙවෙයි. කාගේ හරි කර මත යන්න. කාගේ හරි පිහිටක් සරණක් අන්න එහෙම වචන කිව්වොත් හොඳයි. නේද? කාගේ හරි පිහිටක් සරණක් අපිට හැම වෙලේම ඕනේ කියලා අදහසක් තියෙනවා. අන්නේ පිහිට සරණ ලැබෙනවා කියලා මට දැනෙන්නේ පිහිටක් සරණක් තියෙනවා නම් තියෙනවා නම් තියෙන්නේ පිහිටක් සරණක් රැකවරණයක් තියෙනවා කියලා කියනවා නම් කියන්න පුළුවන් වෙන්නේ වෙනස් වෙන්නේ නැති දෙයකින්ද නැද්ද වෙනස් වෙන දෙයකින් කොහෙද පිහිටක් සරණක් තියෙන්නේ මට ඕන හැටියට නැති දෙයකින් කොහෙද තියෙන්නේ පිහිටක් සරණ නේද එහෙනම් වෙනස් වෙන්නේ නැති දෙයකින් තමයි පිහිටක් සරණක් තියෙන්නේ ඒකට දැනට මට පිහිටක් සරණක් තියෙනවා මට පිහිට වෙයි මට සරණ වෙයි මට මගේ අසරණ අවස්ථාවල මගේ ළඟින්දී කියලා දැනට අපිට යම් බලාපොරොත්තුවක් මොනවා හරි දෙයක් ගැන ඇති වෙලා තියෙනවා නම් කෙනෙක් ගැන ඇති වෙලා තියෙනවා නම් ඒ බලාපොරොත්තු එහෙනම් ඇති වෙලා තියෙන තැන අපිට තේරෙන්නේ ඒ තැනත්තා ඒ තැනත්තිය ඒ ඒ වස්තුව වෙනස් වෙන්නේ නැතුව තියෙයි කියලා නේද? වෙනස් වෙනවා නම් පිටකසන්න ගන්න බෑ නේද? වෙනස් වෙන්නේ නැතුව තියෙයි කියන බලාපොරොත්තු තියෙනවා. එතකොට මේ බලාපොරොත්තුව හින්දා මොකද වෙන්නේ? හරි මට යමක් ලැබුණා මං කැමති විදිහට මට සතුටින් ඉන්න යමක් ලැබුණා කියලා ඒ බලාපොරොත්තු වෙච්ච දේ ගැන ඇලීමක් තියෙනවා. හරි? ඒ ඇලීමක් විතරක් නෙවෙයි ඒ බලාපොරොත්තු වෙලා තියෙන දේවල් මට දැනන දේවල් අල්ලා ගැනීමක් තියෙනවා. ග්‍රහණය කර ගැනීමක් තියෙන එක. මේ ලෝකයේ තියෙන දේවල් දැන් අපි සත්තු ටිකක් තියෙන තැන ඉන්න තැනක දැන් රිලව් රංචුවක් පඳුරු රංචුවක් කියලා හිතන්නකො හරිද කෑම ගොඩක් දැම්මොත් මොකද වෙන්නේ මේ කට්ටිය ඇවිල්ලා නේද මහා වේගෙන් අත් දෙකෙන්ම දැකලා තියෙනවද අත් දෙකෙන්ම කට පුරවගෙන කටේ මෙහෙම මෙහෙම එකක් පුරව ගන්නවා ඒ කියන්නේ හපාගෙන Tamanට අයිති කොටස හපා ගන්නවා දැන් බල්ල රංචුවක් ඉන්න තැනට මස්කරු කීපයක් දැම්මොත් මොකද වෙන්නේ නේද එකපාරටම පුළුවන් කට්ටිය ඒ ටික අල්ලගෙන පොර කනවා දැන් වෙන්නේ දැන් මේ හිතවත් කෙනෙක් අපි දැන් අපිට හොඳටම හිතවත් බලපැටියෙක් කියලා හිත කියන්නකෝ මස් කෑල්ලක් මස් කට්ටක් දීලා තියෙන වෙලාවක අපි කිට්ටු කරා අපිටත් කරනවා නේද? ඒතර අල්ලගත්ත දේ තද කරගෙන හපාගෙන ඉන්නේ. ඒ වගේ අපිත් මේ පංච පාදානස්කන්ධයෙන් කොටසක් අල්ලන් ඉන්නේ. ශරීර දෙක තුනක්. හරිද? තර ගඩොල් ගඩොල් සිමෙන්ති වහලවල් වගේ වගේ කෑලි වගේක් හරි ඒ වගේ පොඩි පොඩි කෑලි ටිකක් අල්ලන් ඉන්නවා තදින් අල්ලගෙන ග්‍රහණය කරන් ඉන්නවා ඒකට කවුරු හරි කිට්ටු කරලා ගොරවනවා නේද එන්නෙම අල්ලගෙන ඉන්න කොටසක් වෙන හැමෝම පොඩි කෑල්ලක් අල්ලන් ඉන්නවා ඒ තමයි Taman සතුට ලබා දෙන ස්ථිරව වෙනස් වෙන්නේ නැහැ කියලා දැනෙන හින්දායි අල්ලන් ඉන්නේ වෙනස් වෙනවා නම් ඒක අල්ලගෙන නැති වැඩ නැති බව අපිට තේරුම් ගන්න ඕනේ එතකොට අන්න ඒ අල්ලන් ඉන්න කොටස් විමසා බලන්න ඕනේ. හරි මං අල්ලන් ඉන්න කොටස විමසලා බලන්න ඕනේ. මොකද මේක ඇත්තටම මාත් එක්ක දිගටම තියේද, ඉදීද, කොහොමද පවතීද කියලා ඇත්තටම දිගටම ඒව වෙනවා නම් වෙනසක් වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නැහැ. නේද? අල්ලගන්න ඕනේ ඇත්තටම එවනම්. හරි එහෙම වුණොත් මොකද ඒකෙන් ස්ථිර සනසීම ලැබෙනවා. එහෙම උනොත් අල්ල ගන්න ඕනේ. අල්ලගෙන ග්‍රහණය කරගෙන තද කරන් තියාගෙන ඔහොම නේ කොහොමත්ම දෙන්න එපා වෙනස් වෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මම නම් කියන්නේ. කාටවත් දෙන්න එපා. කොහොමත්ම දෙන්න එපා. තදින්ම අල්ල ගන්න ඕනේ වෙනස් වෙන්නේ නැති දෙයක් තියෙනවා නම්. එන එතකොට අපි පොඩ්ඩක් බලන්න ඕනේ. මොනවද මම මේ අල්ලන් ඉන්නේ? ඇත්තටම මොකද මට කියලා හම්බෙලා තියෙන දේ ගැන විමසා බැලීම වටිනවද නැද්ද? මොකද මට රැවටුනොත් අන්තිමට අපරාධ නේද? පැවතුණු බර මොකුත් නැහැනේ. අන්තිමට මැරණකම් මැරණකම් මේ මේක තමයි හොඳම මේක තමයි හොඳම කියලා අවුරුදු ගාණක් කොහොම හරි රැකගෙන ඉඳලා අන්තිමට නැතරම නැති වුණොත් නේද අන්තිමට මොකුත් නැහැ. ඒකෙන්ද සියලු දේ නැති වෙන්න නැති වෙනවා නම් ඊට කලින් බලන්න ඕන මං අල්ලන් ඉන්න දේවල් කොහොමද මොනවද මං අල්ලන් ඉන්නේ කියලා. මොනවද අල්ලන් ඉන්නේ කියලා බලා ගන්න නම් ඒකේ දැන් මල්ල ලෙහෙලා බලනවා නම් ඒකේ මල් ලෙහෙලා බලනකොට පොඩි පොඩි මල් වගේක් තියෙනවා. හරිද? දැන් හරියටම තියෙන්නේ මොනවද කියලා හොයාගත්තද? දැන් බලන්න අපිට කියන්න පුළුවන් මේක ඇතුලේ තියෙන දෙන පොඩි පොඩි මලු වර්ගයක්. හැබැයි ඒව ඇතුලේ එහෙනම් ඒ හැම මල්ලක්ම ලෙහලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි මේක ඇතුලේ තියෙන අපි හිතුව මේ මේ මලු ටික දෙවෙනි ඉරතිබ පොඩි පොඩි මලු ටික ලෙහලා බලනකොට පේටි වර්ගයක් තියෙනවා චුටි චුටි. හරි දැන් කියන්න පුළුවන් පේටි වර්ගයක් තියෙන්නේ කියලා. නමුත් මොනවද තියෙන්නේ කියලා තාම දන්නේ නැහැ. අන්තිමට මෙහෙමනම් ඔයාලා බලන්න ඕන මොකද්ද? කුඩාම ඒකක. ඒකේ තියෙන කුඩාම ඒකගේ මට හම්බෙලා තියෙන මලු ගොඩක් තියෙනවා. ඒ මලු ලෙහලා බලන්න ඕනේ. ඒවැය තියෙන පුංචිම දේ මොකද්ද කියලා ආවරණය වෙලා නැති ආය බෙදලා බලන්න බැරි. දැන් ආය අර ලොකු මල් ලෙහලා බලනකොට පොඩි මල් වර්ගයක් හම්බුණා. ඒක ඇතුලේ පෙට්ටි වර්ගයක් හම්බුණා. ඒව තවද විවර කරලා බලන්න පුළුවන්. ආය විවර කරලා බලන්න නැති කුඩාම ඒකකේ මොනවද කියලා බලන්න ඕනේ. අපේ ජීවිතයේ කුඩාම ඒකකේ මොනවද? මගේ ජීවිතේ කුඩාම ඒකක පහක් තියෙනවා. ඒ පහෙන් තමයි මේ මල්ල හැදිලා තියෙන්නේ. හරි මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මං ආදරය කරන අය මං ළඟින් ඉන්න අයගේ ඒ ඒ ඒ තියෙන ඒ මළුවලත් තියෙන කුඩාම එකක රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම එකයි. ඒවයි මේවයි ඔක්කොම එකයි. එහෙනම් ඉතින්ලා ඒවා ගැන අපිට කියනවා මේ ඔක්කොම එක එක මේ එක එක පාට පාට මලු වල හරි ලොකු මලු පොඩි මලු ඒ වගේ නේද එක එක එක පැකට් තියෙන දැන් තැන් වල හරි නමුත් කවුරු අපිට කියලා දීලා තියෙනවා මේ හැම එකක්ම තුල තියෙන කුඩා මේකක තිකන එක මේ ඔක්කොම ටොෆී මලු මේ ඔක්කොම නේද අලමලු ඒ වගේ මොනවා හරි එකම જાතියකින් හැදලා තියෙන කියලා මොනවද එන ಜಾති පහක් මිශ්‍ර වෙලා තමයි මේ හැම මල්ලක්ම හැදලා තියෙන්නේ මිශ්‍ර වෙලා තියෙන සංයුතිය වෙනස්කම් හින්දා වර්ණ, ගන්ධ, රස, ඕජා වශයෙන් ඒවා රූප පැත්තේ නම් මේ ශරීරවල වර්ණ, ගන්ධ, රස, ඕජා පැත්තෙන් වෙනස්කම් වෙන්නේ ඒ ඒව සංයුතිය වෙනස් වෙනවා. හරි? ඒ සංයුතිය වෙනස් වෙනවා. එහෙනම් මේක විවිධ ආකාරයෙන් තිබ්බට එකම දේවල් ටිකක් තමයි තියෙන්නේ මිශ්‍ර වෙලා තියෙන විදිහේ අඩු වැඩිකම් තියෙන හින්දා තමයි අර වෙනස්කම් පොඩි පොඩි වෙනස්කම් පේන්න තියෙන්නේ. හොඳයි. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? තමන්ගේ පැත්තෙන් අනුන්ගේ පැත්තෙන් මේ දේවල් ගැන බලන්න ඕන. මොනවා ගැනද? ඉස්සෙල්ලාම බලන්න ඕනේ දැනෙන පැත්තේ තියෙන කාගේද? මගේ පැත්තේ තියෙන අන්න රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන බලන්න ඕනේ. ඒකට කියන පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධයේ පිරික්සන්න නම් මලු ලෙහන්න ඕනද නැද්ද? <laughs> ඉතින් දැන් අපිට මල්ල වගේ පේන්නේ ඉස්සෙල්ලා මොකද ශරීරයක්. එහෙනම් ඉස්සෙල්ලාම මේක බුදුරජාණන්සේ උදාහරණ දෙපැත්තෙන් කට බැඳලා තියෙන මල්ලක් අරගෙන ඒක ඇතුලේ මේ වීය මේ නෑය මේ මුංය මේ ආදි වශයෙන් බලනවා වගේ බුදුරජාණන්සේ දේශනා කරනවා ශරීරය අරගෙන කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නාරු අට්ටි අට්ටි මෙච්ඡං වක්ඛං හදයන් යකනං පිහකං කිලෝමකං පප්පාසං ඔය විදිහට බලන්න කියලා වෙන් කරන්න කියනවා එහෙනම් අපි කරන්න ඕන සමන්ගේ ශරීරය අරගෙන මගේ ශරීරය කෙස්ලොම් නියද සම්මස්නාරයට ඇට ඇට මිදුළු වලින් හැදිලා තියෙන්නේ කියලා ඒවා වෙන් වෙන්කොට වෙන්කොට වෙන්කොට වෙන්කොට මෙනෙහි කරනවා ලොම් නිය දත් සම මස් ඔය විදිහට වෙන් කරලා බලනකොට හොඳට තේරෙනවා මේක කැලි 32කින් ඒක කොටස් 32 වෙන් කරලා තියෙනවා අනිත් එක කෙස් කිව්වහම මගේත් එහා පැත්තෙත් එක වගේ ලොම් කිව්වහම එහෙමයි හැම කිව්වහම එහෙමයි නේද ලේ මස් හරි. දැන් මේ තමයි ඉස්සෙල්ලාම පොඩි පොඩි මළු වලට කැඩුවා. හරි. දැන් ඊට පස්සේ ඒකත් එක්ක වෙන්නේ අපිට උතර තියෙන ලොකු උපාදානයක් පැතිරීම. හරි. උපාදානයක් කියලා කියන්නේ අර ඔය ඔය මල්ල කියලා කිව්වේ මං කිව්වේ මේ ශරීරය කොටස් 32කට කඩනවා නෙවෙයි. එතන අපිට තියෙනවා තද අල්ලා ගැනීමක් ශරීර වගේ. තමන්ගේ ශරීරය සහ අනුන්ගේ ශරීරය. ඒ අල්ලා ගැනීම හින්දා මොකද වෙන්නේ? මේක අපිට සම්පූර්ණ එකක් විදිහට තදින් දැනෙන්නේ මාන්නයක් සහිතව අනිත් අයට වැඩිය මම හොඳයි මට වැඩිය අනිත් අය හොඳයි ඒ විදිහට සංසන්දනය කරමින් තියෙන එකක් ඒක හින්දා ඒ අඳුරු පටලේ ඒ තියෙන තද ගතිය හින්දා අපිට මේක ඇත්ත සත්‍ය පේන්නේ නැහැ ඒක තමයි ආවරණය වෙලා තියෙන මල්ල මම ඔබ හැමදාම කියලා දෙනවා ඇත්ත සත්‍ය ආවරණය වෙලා තියෙන්නේ තියෙනවා කියන්නේ මොකද්ද කියලා කෙනෙක්ගේ කටක තියෙන කෙල සෙම සොටු දත්කහට ආදිය ඊතා අප්‍රසන්න දේවල්ද නැද්ද? ඊතා අප්‍රසන්න දේවල්. අන්නේ ඊතා අප්‍රසන්න දේවල් මේ පිළිබඳව අපිට කවුරු හරි කෙනෙක් ඒකෙන්ද ටොෆි එකක් කාලා දුන්නොත් එහෙම ඉතිරි භාගේ කන්න කියලා කටේ තියෙන ටොෆියක් දුන්නොත් එහෙම කන්න පුළුවන්ද? කියන කොටත් අපිට. හැබැයි තමන්ගේ දරුවෙක් දුන්නොත් කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ආවරණය හරිද? ඒ කියන්නේ ඒ මල්ලේ තියෙන ඇත්ත తත්වේ පේන්නේ නැහැ. ඇයි ආවරණය කරලා තියෙන්නේ? හරිද? අන්න ඒ ගිඳ කේසාලෝමානකාදන්තා තතම තතෝ මන්සන් ආහාරවට්ටි අට්ඨමිජ්ජං කියලා කැඩෙනකොට මේක කැඩෙනවා. කැඩිලා ඇත්තටම පිළිකුල් දෙය පිළිකුල් විදිහට දැනෙනවා. හරි? තමන්ගේ ශරීරය ඇත්තටම මගේ ශරීරය පිළිකුලයි කියලා තද හැඟීමකට එන්න පුළුවන් මේ මුළු ශරීරයම පිළිකුල්ද මේ හැම වස්තුවක්ම පිළිකුල්ය කියලා. එතකොට අර අර ආවරණය කැඩෙනකොට අපිට මේක මේක තුලින් මේ පිළිකුල්ය කියලා කියන තනි හැඟීමට යන්න පුළුවන්කම තියෙනවා. මම අපිව කතා කරලා තිනවා ගොඩක්. පිළිකුල්ය කියලා තනි හැඟීමකට යන්න පුළුවන්කම තියෙනවා. හරි? ඒ කියන්නේ මේ ශරීරයේ බලුකුණක් වගේ මේක පිළිකුල්ය කියලා. එතකොට ඒ වගේම ඒත් එක්ක මොකද කරන්නේ? ඒ තනි හැඟීමට යනවා කියලා කියන්නේ ඒ කියන්නේ දැන් බලන්න මේක කමක් නෑ මම මුලින්දම කියන්නම් මොකද මට ඕන අද මේ මෙතෙන්ට ළඟා වෙන්නේ කොහොමද කියන එක ගැන කියන්නයි ඕන කරන්නේ. දැන් කෙස්න් ලොම් නිය දත් සම් මස් මේවා ගත්තාම දැන් මස් කියලා ගත්තාම ලොම් කියලා ගත්තාම අපි හිතමුකෝ හැම කියලා හැම ගැන සාමාන්‍යයෙන් සාමාන්‍ය මනසට තියෙන අදහස සවි කල්යාණය කියලා කියන්නේ ඒක බොහොම වැදගත් දෙයක් හොඳ දෙයක් හරිද එහෙම කියලා නමුත් හැම වෙන්කොට අරගෙන තමන්ගේ ශරීරයේ හැම වෙන්කොට අරගෙන නැත්තම් මෙහෙම තියෙද්දිම මේකට හිත යොමු කරලා උඩ ඉඳන් පල්ලෙහා දක්වා හැම හැම පරීක්ෂා කරලා බැලුවොත් වර්ණ වශයෙන් උඩ ඉඳන් පල්ලෙහා දක්වාම සටහන් හැඩේ වශයෙන් ගන්ධ වශයෙන් නේද මේක පිහිටි තැන වශයෙන් මේක තියෙන්නේ මොකක් උඩද මේ හැම තියෙන්නේ මාස් ගොඩක් උඩ ලේ ගොඩක් උඩ තියෙන්නේ නේද ඊළඟට මේ හැමේ තියෙන සිදුරු වර්ගයක් ඒ සිදුරු හින්දා ලේවල් එළියට එන්න බෑ හැබැයි ඉදිකට තුට්ටකින් ඇදුව ඇන්නොත් එළියට එනවා. ඊටත් වැඩි චූටිසිදු වර්ගයක් තියෙනවා. ලේවල තියෙන අර තෙල් ගතිය නේද? ලේවල තියෙන අර ඇඹුල් ගතිය මේකෙන් එළියට එනවා. එළියට එනවා මදිවට මේ හැම හැම වෙලෙම මැරෙනවා. යටින් හැම හැදලා උඩින් උඩින් හැම මැරිගෙන මැරිගෙන යනවා. ඒකින්ද අපි ඉතාමත්ම පිරිසිදු කාමරයකට වෙලා හිටියොත් එහෙම අපේ හැම ගඳ ගහන්නේ නැද්ද? හරිද මම මේ කල්පනා කරේ මූණ හොදන්නත් කම්මැලි එහෙනම් කාමරය ඇතුලේ මුකුත් නැහැ ඒසි එකක් හයි කරලා තියෙන්නේ ඕනෙම නැහැ මුකුත් එහෙම නැති ප්‍රශ්නයක් නැහැ පිටින් එන ඒවායි නගුන් වෙන්නේ මේක දවස් දෙකක් තුනක් ඕනේ නැහැ එක දවසක් මූණ හොදන්න නැතුව අරගෙන හිටියොත් එහෙම නාන්න නැතුව මොකක්ද කරන්නේ කාමරය පිරිසිදු වෙන්නේ කියලා කාමරය අපිරිසිදු වෙන්නේ මේකෙන්ම නේද දැන් හරියට එහෙනම් මේක ඇතුලේ මේ කුඩා සිදුරු වලින් මේ හැමෙන් පෙනහැරකින් එළියට එනවා වගේ නේද ලේ ලේවල තියෙන ගතිය ලේවල තියෙන තෙල් ගතිය දහඩිය ගතිය නේද? දහඩිය කියන්නේ අඹුල් ගතිය. නේද? අප්‍රසන්න සෙවල ගතියක් ඒක. ඒක ඇවිල්ලා හැම උඩ අර පාප්පේ වගේ හැදලා තියෙන අර මේ මේ මෙරි මෙරි යන හැම පිපිරි පිපිරි යන හැමත් එක්ක එකතු වෙලා නේද? තලපේ වගේ හැදලා තියෙන මේක පොඩ්ඩක් දාරිදා පළව මෙහෙම කරලා තැඹරෙනවා. නේද? ඉතින් අපි මොකට මොකද කරන්න වෙලා තියෙන්නේ? මම මේක කියන්නේ මේක හරියට හැම කියන්නේ මොකක් වගේ දන්නවද? අපි දුමු ටයිල් පොලවක් තියෙනවා කියලා ගෙදර. මේ ගැටින් අසුචි බටයක් තියෙනවා. තියෙනවනේ ඉතින් මේ පොළවේ අසුචි බටයක් තියෙනවනේ එහෙම. ඒක ඒක පිපිරිලා. ටයිල් වලින් මෙහෙම උඩට එනවා බින්දු බින්දු උඩට එනවා. දැන් කවුරු හරි දැන් හදන්න වෙලාවක් නැහැ කවුරු හරි වැදගත් කට්ටියක් ගෙදර එනවා කියලා තියෙනවා. මොකද කරන්නේ අපි? අරක සැරෙන් සැරේ මොෆ් කරනවා. නේද? සැරෙන් සැරේ මොෆ් කරනවා විතරක් නෙවෙයි. ඒකට මොනව හරි සුවඳකුත් ගහලා දානවා. නේද? ගහලා දාලා බේරගෙන ඉන්නවා. දැන් මොම් පැයක් දෙකක් යනකොට ආය උඩට ඇවිල්ලා. ඉතින් ආය මොෆ් කරලා ආය සුවඳ ගන්නවා නේද? ඉතින් එහෙම කරලා ඕක බේරි බේරි ඉඳලා මොකද කරන්නේ සති අඩුම ගානේ දවසකට සැරයක්වත් හොඳට හොදලා දානවා. නේද? හරි සේව් කරගෙන ඉන්නවා. මොකද කියන්නේ? තාම කියන්නේ ට්‍රයිල් පොළව නම් වැදගත් කට්ටියන් දැන් යන්න එපා සැරෙන් සැරේ. උදේ ඉඳන් යන්න එපා වැදගත් කට්ටියන් දැන් යන්න තියෙනවා. මොකද ගන්න උදේම මොෆ් කරනවද නැද්ද? උදේම හොඳට මොෆ් කරලා නේද? නේද? මොකක් කරනවා කියත තියෙන්නේ වතුර දානවා ඉස්සෙල්ලා සබන් જાතියක් දානවා අතුල්ලනවා නේද ඊට පස්සේ පිහිනවා ආය හොදනවා ඒකලා පිහිනවා ඒකලා සුවඳ જાති දානවා ඔක්කොම කරගෙන යනවා ගිහිල්ලා ආය දවල් ආය ඔකට සැරෙන් සැරේ සුවඳ ගහන්න ඕනේ නේද කකා ඉඳලා හැන්දාවට වෙලා ආය හොදලා දාන්න ඕනේ ඉතින් හැම වෙලෙම මේක පිහ පිහින්න වෙලාද නැද්ද හැම මේ මේ හැම පිහ පිහින්න වෙලා ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ එතකොට මේ ඒ වගේ මේ ඔක්කොම ගැන හැම ගැන පිළිකුලයි කියලා හිතනකොට ඔන්න මට දැනෙනවා දැන් භාවනා කරනගෙන තමන්ගෙම හැමත හිත තියාගෙන මෙනෙහි කරන එතකොට මේක පිළිකුලයි එතකොට හැම එකක්ම කේස් ලොම් නියදත් මෙහෙම මෙහෙම එකින් එක එකින් එක එකින් එක මේ ශරීරය පිළිකුලයි කියලා දැනුනහම අන්තිමට මොකද වෙන්නේ? තනි හැඟීමක් වෙනවා මේ මුළු ශරීරයම අප්‍රසන්න දුගඳ පිළිකුල් සාගත දේවල් වෙන හදවතේ මං හිතාන් හිටියේ හොඳ දේවල් කියලා දැන් අහන තමන්ගේ චින්තන විපර්යාසය සිද්ධ වෙනවා. හරිද? තනි හැඟීමක් එනවා මේ ඔක්කොම පිළිකුලයි කියලා. හරි? ඊට පස්සේ ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒක වර්ධනය කරනකොට මොකද වෙන්නේ? ඒ තනි හැඟීමේ හිත නවත්ත ගන්න පුළුවන්. හරි? ඒක බොහොම වටින අවස්ථාවක් ඒ අවස්ථාව. මොකද ඒ වටින අවස්ථාව කියන්නේ මේක එක දිගට පුහුණු කරන කෙනෙකුට පුළුවන් එතෙන්ට එන්න. ඒත් එක්ක වෙන අරමුණු වලට හිත යන්නේ මම මේවා කියලා දීලා තියෙනවා කෙටියෙන් මම මේ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡාදී නිවර්ණ ධර්ම මොකක්වත් ඒ වෙලාවේ නැහැ. සහ කයේ දැනීම නැහැ. තනි හැඟීමට හිර වෙලා තියෙනවනම් කයේ දැනීම නැහැ. ඒක ප්‍රාතිහාර්යයක් නෙවෙයි. අපි දන්නවා දැනුත් මේ මගේ බණ අහහා ඉන්නවනම් හුස්ම ගන්නවා දැනෙන්නේ නැහැ. නේද? ওই පුටුවේ ඉඳන් ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. මොකක්වත් දැනෙන්නේ නැහැ. ඒ මොකද අරමුණු එතෙන්ට යන්නේ අරමුණු ගන්නෙ නැති හින්දා ඒ ඉන්ද්‍රියන් වලින්. මානසින් විතරක් අරමුණු ගන්නවා නම් අනිත් ඉන්ද්‍රියන් වලින් දැනීමක් එන්නේ නෑ එහෙනම් ඒක මහා සැපදායක අවස්ථාවක් මහා ප්‍රීතිමත් ප්‍රීතියක් හිතේ උපදිනවා. මොකද කාමච්ඡන්ද ආදීන් හිත වෙන් වෙලා තියෙන හින්දා ප්‍රීතියක් උපදිනවා. හරි? එතකොට මෙන්න මේ ප්‍රීතිය සහ සැපය නිසා අපිට උපදින ප්‍රීතිය සහ සැපය නිසා මොකද වෙන්නේ? හොඳටම සිත එකඟ වෙලා තියෙන්නේ. ඒ එකඟ වෙලා තියෙනකොට අන්න බලන්න කය දැනෙන්නෙම නැති වෙලාවක් තියෙනවා. හිතේ කොටස විතරක් දැනෙන වෙලාවක් තියෙනවා. ආය සිතයි කයයි දෙකම දැනෙන වෙලාවක් තියෙනවා. ආය කය දැනෙන්නෙම නැතිව හිතේ කොටස විතරක් දැනෙන වෙලාවක් තියෙනවා. මේ විදිහට බලනකොට මට තේරෙනවා මේ එකක් නෙවෙයි ಜಾති දෙකක් මොනවාද? රූප කොටස වෙනමයි, නාම කොටස වෙනමයි තියෙන දෙකක් කියලා අන්න අපිට පුළුවන්කම තියෙනවා මේ එහෙම ඉහළ තලයකට භාවනාව අරගෙන නාම රූප දෙක වෙන් කරගන්න. මේකත් එක්ක ඇති වෙන චිත්ත ඒකාග්‍රතාවය අපි යොමු කරොත් ඔය රූප කොටසට නැත්නම් නාම කොටස නැත්නම් වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට ඔන්න ඔය වැනි අවස්ථාවකදී මේ නාම රූප වශයෙන් වෙන් වුණාම ඒ වෙන් වෙන දේ වේදනා කොටසට අපි හිතේවොත් එහෙම ඒ වේදනාවල් එකක් පිටිපස්සේ එකක් වෙන එකක් පිටිපස්සේ එකක් වෙන වේදනා සම්පතියක් කියලා හොයාගන්න පුළුවන්කම තියෙනවා දැනෙනවා ඒක හැම වෙලේම තියෙන එකම වේදනාව නෙවෙයි ඉස්සෙල්ලා වේදනාව හේතු වෙලා ඊට කලින් වේදනාවල් හේතු වෙලා එන එකක් මිසක් ඒක මේ වෙලාවේ තියෙන එක මේ වෙලාවෙම නැති වෙනවා ඊළඟට නැවත හට ගන්නවා නැවත හට ගන්නවා හරියට නිකන් ශැනෙලි පහනක් වගේ නැත්නම් ගලාගෙන යන ජලපාරක මේ මොහොතේ මෙතන තියෙන වතුර ටික එහාට යනකොට එතන එහා තියෙන ටික යන ඒවට කියනවා සංතතියක් කියලා. එහෙම ගැලීමක් කියලා. මේ වේදනා කියන්නේ ගැලීමක්, සංඥා කියන්නේ ගැලීමක්, සංස්කාර කියන්නේ ගැලීමක් ශරීරය කියන්නේ ගැලීමක් එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ නැවත නිර්මාණය වෙවි එන එකක් කියලා දැනන්න පටන් ගන්නවා. හරි. ඊට පස්සේ ඒවට හේතුවක් දැනන්න පටන් ගන්නවා. අපි මේවා කතා කරා හේතුවක් දැනෙන්න පටන් ගන්නවා. මේ එන්නේ මේ හේතු හින්දා හේතු හින්දා හරියට උල්පතකින් වතුර එන්නේ යටින් එන වතුර නැවත උඩට එනවා නේද? නේද? අන්න එහෙම හේතුව හේතු නිසා සකස් වෙන එකක් කියලා දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒක මගේ ජීවිතේ විතරක් නෙවෙයි එහා පැත්තේ ජීවිතේ. හරි දැන් පිටි අජත්තංවා පහිද්දාවා. දැන් කමඨහනේ තියෙන ඔය විදිහට කේසාලෝමාන කාදන්තා කියලා ඉති අජ්ජත්තං වා කියන්නේ තමන්ගේ ශරීරයට හිත යොමු කරගෙන බහිද්දාවා කියන්නේ බාහිර ශරීරයට. දැන් අජ්ජත් බහිද්දාවා කියන්නේ දෙක සංසන්දනාත්මකව මට දැනෙන්න පටන් ගන්නවා. ඒ විතර නෙවෙයි මේ මුළු ලෝකෙම තියෙන ඔක්කොම ශරීර මේ වගේ කියලා එක පිටකට එක හැඟීමකට දැනෙන ස්වභාවයකට එනවා ඉතින් ඒ හැඟීම තව තව තව තව වර්ධනය කරනකොට වර්ධනය කරන තවත් අර හිතේ තිබ්බ ගැඹුරුකාරී ප්‍රත්‍යයත් අයින් වෙලා ගිහලා දැන් නාම රූප දෙක හොද්දට Tamanට දැනෙන ගන්නට එනවා නාම රූප දෙක දැන ගන්න නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා කොටස් වෙනමම අරමුණු වෙන ගන්නට එනවා ඒත් එක්ක මේ සම්පතියේ ඔන්න අපිට දැනෙන්න පටන් ගන්න ඇතිවීම නැති වීම. දැන් තමයි හොඳටම තේරෙන්නේ මේක හැම වෙලේම මේ වේදනාවක් නෙමෙයි. අපි මේ මේ දැන් තියෙන එකක් ඔය අමුතු හීනයක් නෙමෙයි මම කියන්නේ. හරිද අර අඳුරු පටලය කියලා මං කිව්ව අර කඩතිර කියලා කිව්ව නැත්නම් අපි කිව්ව මල්ලේ මල්ලේ ආවරණය වෙලා තියෙන දේ කියලා කිව්වේ අන්න ඒ ටික අයින් වෙනකොට මේ අපේ දැන් මේ දැන් බලන්න ඔය ඇති වෙන නැති වෙන වේදනාව මේ දැන් තියෙනවා මේ දැන් නැහැ මේ දැන් තියෙනවා මේ දැන් නැහැ. හින්දා වේදනාව ඇති වෙන තැන් හයක් තියෙනවා. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා. ඒ හැමතැනකම සැරෙන් සැරේ වේදනාව ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ දැන් තියෙන ඒවා මේ දැන් නැහැ නේද එතකොට එහෙම ඇතිව නැති වෙන ඇතිව නැති වෙන ඇතිව නැති වෙන වේදනාවල් පිළිබඳව හොඳට දැනෙන්න පටන් ගන්නවා සංඥාවල් දිහා අවධානය යොමු කරොත් ඒත් එහෙමයි සංස්කාරය දිහා අවධානය යොමු කරොත් ඒත් එහෙමයි විඥානය ගැන අවධානය යොමු කරොත් ඒත් එහෙමයි රූපය ගැන අවධානය යොමු කරොත් ඔන්න අවස්ථාවට අපව කියන උදය වයි කියන හරිද ඔය අපි අරමුණු කරලා තියෙන්නේ මං කිව්ව කුඩාම එක කියලා නැද්ද? දැන් දරුවා කියලා මතක් කරොත් එහෙම මතක් වෙන්නේ මොකක් කියලාද? රූප වේදනා සංඥා සංකාර විඥාන ගොඩක් එතන තියෙන්නේ පංච පාදානස්කන්ධ ගුලියක්. හරිද? එතකොට හරියට නිකන් මේ ලෝකෙම කියන්නේ තැන් තැන්ට දැන් පණු ගුලි වගේ තැන් තැන් වල තියෙන පණු ගුලි වගේ. හරි නලිය නලිය තියෙන ගුලි වගේක් මේ තියෙන. එක පැත්තකින් රූපය කැරි කැඩි බිනි බිනි යන, තව පැත්තකින් වේදනාව ඇතිව නැතිව යන, ඇතිව නැතිව යන අපේ දැන් අම්මා කියලා මතක් කරගන්නවා. මතක් වෙන්න ඕනේ එතන එහෙමම තියෙන මොකද එක පැත්තකින් හැම වෙලෙම දිර දිර යන හැම වෙලෙම දිර දිර යන රූපයක් එතන තියෙනවා. හරිද? ඒ කියන්නේ රූප වලින් සැදුම්ලත් කොටසක් තියෙනවා. ඊළඟට ඒකේ තැන් තැන් වල තැන් තැන් වල තැන් තැන් වල වේදනා ඇති වෙන නැතුව ඇති වෙන නැතුව ඇති වෙන නැතුව යනවා. ඊට පස්සේ ඒ තියෙන උපකරණයට හරිද? බාහිරින් මොනවා හරි දකින්නකොට අහනකොට ඒ උපකරණය ඒවා හඳුනා ගන්නවා. තරහකාරයව හඳුනා ගන්නවා නේද? පව් ඉතින් අසරණම්ම ගෙදරින් නැහැ. හිතවත් අය අඳුර ගන්නවා තරහකාරය අඳුර ගන්නවා නරක වචන අඳුර ගන්නවා ඒ හඳුනා ගැනීම එයාට කරන්න දෙයක් නැහැ එතන හරිද එහෙනම් හඳුනා ගැනීම ක්‍රියාවලියක් එතන තියෙනවා ආය මොනවද තියෙන්නේ ඒ හඳුනා ගැනීම එක මොකද වෙන්නේ කැමැති අකමැති ප්‍රිය අප්‍රිය ඒ සිත්වල එතන සංස්කාර හැදෙනවා නේද සංස්කාර හැදෙන ගුලියක් එතන තියෙනවා හරිද ඉතින් මේ සංස්කාරයන් හින්දා බොහෝ ක්‍රියාවන් කරනවා දඟලනවා කෑ ගහනවා අඬනවා, හිනහ වෙනවා, හරි? මේ වගේ බොහෝ ක්‍රියාවලින් සිද්ධ වෙනවා. එතන එහෙම ක්‍රියාවලින් සිද්ධ වෙන උපකරණයක් ඒක. ඒ ක්‍රියාවලින් සිද්ධ කිරීම එයාට අයිතිය නැහැ. ඊළඟට එතන එතන තවත් ಜಾති වර්ගයක් තියෙනවා. පෙනීමේ දැනීම තියෙනවා, ඇසීමේ දැනීම තියෙනවා. විදිහේ දැන් මේ පවන්න අතර නැති දේවල් වගේ එතන අම්මා කියලා මතක් වෙනකොට, තාත්තා කියලා මතක් වෙනකොට, සහෝදරයා කියලා මතක් වෙනකොට මෙන්න මේ මේ තියෙන මොනවද? නලිය නලිය තියෙන පණුගුලි වගේ නේද? ගුලි පිටින් එහාට මෙහාට මේ පණු ගුලි යනවා වගේ නේද? අන්න ඒ වගේ ලෝකෙම මේ වගේ කතන්දරයක් තියෙන. ඇතුළේ ඇති වෙන සංස්කාරයන් අනුව ක්‍රියාත්මක වෙන උපකරණ වගේ. ඉතින් මේ හැම එකක්ම හැම වෙලෙම ඇති වෙනවා. නැති වෙනවා. අපි මේ පරීක්ෂා කරේ මොකක්ද? මලල ඉහළ බලනකොට පණුගුලි හැම පණුවකම නලියනවා. නේද? හැම එකක්ම වෙනස් වෙනවා. එහෙනම් මේ පරීක්ෂා කර බැලුවේ කුඩාම ඒ කුඩාම එකකේ පරීක්ෂා කෙරෙන්නේ කොතනදීද? ඔන්න උද්‍යව්‍ය කියන තැනට භාවනාවකින් උද්‍යව්‍ය ඥානයකින් තැනට ආවට පස්සේ තමයි කුඩාම ඒකකයත් එක්ක සම්බන්ධ වෙන්නේ අපි. කුඩාම ඒකකයත් එක්ක සම්බන්ධ වුණාමයි කියන්නේ ඒකේ අනිත්‍ය දකින්න නම් එතකොට කියන අනිත්‍යානුපස්සන අනාත්මය දකින්න කියන අනාත්මානුපස්සන දුක දකින්න නම් කියන දුක්ඛානුපස්සන ඒක කෙරෙහි ආදීනව දැක කලකිරෙනවා නම් කියනවා නිබ්බිදානු පස්සනා කියලා එතකොට ඒකේ තියෙන මේ ඒ කලකිරීමත් එක්ක අපිට යම් කිසි ආකාරයක ඒ කෙරෙහි ඇලීමක් තිබුණා නම් අන්න ඒ ඇලීම නැති වෙලා යනවා අන්න ඒ නැති වෙලා යන එකට කියන අද අපි කතා කරන මාතෘකාව ඒකට කියන විරාගානු විපස්සනා කියලා. ඇයි ඇලෙන එක නැති වෙන්නේ? මේ හෙල් හෙල් වෙන හැම වෙලෙම වෙනස් වෙන පණු ගුලියෙන් මට කවර පිහිටක්ද කරනක්ද ඒක තේරෙනවා. ඒක තේරෙනවා කුඩාම ඒකකේ පරීක්ෂා කරලා බලපුවම තේරෙනවා. නමුත් මේ කුඩාම ඒකක නලිය නලිය දැන් බලන්න පණු ගුලිය නලිය නලිය හැම වෙලෙම නලිය නලිය තියෙන පණු ගුලිය එක තැනක තියෙනවා. ඉතින් ටික වෙලාවක්. ඒක මං හිතනවා මේක හැම වෙලෙම තියෙයි කියලා. ඒ වගේ තමයි අපිට වෙලා තියෙන්නේ. හරි? අපි හිතනවා අපි ළඟ තියෙන පණු ගුලි ටික <laughs> මගෙත් එක දිගටම තියෙයි කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. ඉතින් අපි අන්තිමට ලොකු දුකකට ලොකු දුකකටපත් වෙනවා. දුකකටපත් වෙන්න හේතුව මේවත් එක්ක තියෙන මේ ගැටලුකාරී తত্ত্বය. හරි? මේ ගැටලුකාරී తত্ত্বය මේ හැම වෙලෙම වෙනස් වෙන හැම වෙලෙම හැම වෙලෙම නලියන හැම වෙලෙම වෙනසකට භාජනය වෙන දේවල් හින්දා අපිට පිහිටක් සරණක් ප්‍රාර්ථනා කරන්න බෑ. ඒකින්ද ඒවා කෙරෙහි තියෙන රාගය නැති වෙලා විරාගී තත්වයකට එන පංච උපාදානස්කන්ධය. එතකොට එතකොට අපිට මේ ජීවිතේ ජීවත් කරන්න බැරි වෙයිද දන්නේ නේද? ඒ වගේ ආවොහම මේ ජීවිතේ සාමාන්‍ය ගිහි ජීවිතයක් එහෙම ගෙවන්න බැරි වෙයිද දන්නේ නේද? හොඳට පුළුවන්. වෙනදාටත් වැඩිය හොඳට පුළුවන්. එයි. රත් වීම නැහැ. දැවීම නැහැ. අවබෝධයෙන් ඉන්නවා. නේද? අපි ගින්දරෙන් වැඩ ගන්නනේ. පුච්ච ගන්න නැතුව ගින්දරෙන් වැඩ ගන්නව නේද? ගින්දර කියන්නේ ගිනි දැල්ල කියන්නේ මම කියනා වගේ සංතතියක්. ඒ සංතතිය කියන්නේ ඒකට. හේතු තියෙනකොට හැදෙන්නේ නේද? එතකොට දක්ෂ මනුස්සයා දන්නවා ගින්දරෙන් Tamanට ඕන වැටි ගන්න පුච්ච ගන්න නැතුව. අදක්ෂ නම් මොකද වෙන්නේ? පුච්ච ගන්නවා. ඒ වගේ මේ පංච පාදානස්කන්ධය කියන්නේ ගින්දර වගේ. හරි පොඩ්ඩක් වැරදගත්තොත් පුච්චනවා. පිච්චෙනවා. ඒකින්ද එයාට කිසි කෙනෙකුගේ හිතක් සෙද්දන්නේ නැතුව අවබෝධයෙන් යුක්තව හොඳින්ම ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද විරා අර පංච උපාදානස්කන්ධයෙහි කෙරෙහි තියෙන ඇලීම නැති වෙන තුරු පංච උපාදානස්කන්ධය අල්ලා ඒ කියන්නේ කුඩාම ඒකකයේ පිරික්සන මට්ටමට අපේ හිත අපි අසුබය ගැන කතා කරේ අසුබය නෙවෙයි වෙන ඕන භාවනාවකින් එතෙන්ට මනසෙන් අංගව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔය වෙනස් වීමේ තියෙන වටිනාකම මම මේ කියන්න හදන්නේ. අපේ හිතේ ස්වභාවය තියෙන්නේ පින්නත් අපේ හිතේ ස්වභාවය තියෙන්නේ ඇලෙන ස්වභාවය, සතුටු වෙන ස්වභාවය. ඒ අපි සංසාර ජීවිතයේ වරද්දගත්ත තැන. මේක වෙනස් කරන්න අවස්ථාවක් අපිට ලැබිලා නැහැ. මේක තියෙන තාක්කල් අපි එළදෙනක් වෙලා පැටව පස්සේ යනවා පැටියෙක් වෙලා එළදෙන පස්සේ යනවා කිකිලියෙක් වෙලා කුකුල් පැටව පස්සේ යනවා කුකුල් පැටව වෙලා කිකිලි පස්සේ පවරු ගගා යනවා සසර ජීවිතේ දන්නවා දැකලා තියෙනවද කුකුල් පැටව කියලා කියන්නේ මේ තාක්ෂණික විද්‍යාවේ නිර්මාණද නෑනේ අපිට වගේ මහත් තියෙනවනේ හොටකුත් තියෙනවනේ නේද කියන්නේ කටක් තියෙනවා කකුල් තියෙනවා ඉතින් මොකද කරන්නේ ඉපදුනේ බිත්තරය ඇතුලේ නම් හම්බුනේ කිකිලි ගම් දැන් යන්න වෙන්නේ කොහෙද කාගේ පස්සේ මං කිය පිළිසරණක් ඕනේ කියලා කුකුල් පැටියත් පිළිසරණක් හොයාගෙන යනවා. කිකිලි පස්සේ අරයා විදිහටම පහුරු ගන්නවා. අරයා විදිහටම නේද? එයාට ඉතින් තියෙන පණු කෑලි, අහල් කෑලි තමයි ඉතින් හම්බෙන්නේ පිළිසරණට. මේ සසර කොහොම කොච්චර ඉඳලාද? නේද? සසර කොහොම ඔච්චර ඉඳලාද හැමදාම පැන්නේ මොකක් පස්සේද? පංච උපාදානස්කන්ධය පස්සේ ඇයි හාල් ටික දානකොට දුවගෙන දුවගෙන එලා පොරකන්නේ? ඒකෙන් එයාට සතුටක් සතුටක් තියෙන හින්දා. නේද? එහෙනම් සියලුම සත්වයෝ මොකද කරන්නේ? පංච උපාදානස්කන්ධය හඹාගෙන යනවා. අපිත් ඒකම හඹාගෙන යනවා. අහු වෙලා තියෙන රැල්ලට යනවා කියලා යෝගට අපි කියන්නේ. නේද? ඒ රැල්ලෙන් අත මිදෙන්න ලැබෙන එකම අවස්ථාව තමයි මනස ජීවිතයක් ලැබිලා බුද්ධෝත්පාද කාලයක බණ ඇහෙන කල්යාණ මිත්‍ර හම්බෙන කාලයක්. ඉතින් එවැනි කාලයක් අපිට මේ තියෙන්නේ. ඒ කාලෙන් උපරිමයක් කොට ප්‍රයෝජන ගන්න අපි දැනගන්න ඕන මේ අවස්ථාව ගිලිහුණොත් ආය කවදා මේ දුක් වලින් අයින් වෙන්න අවශ්‍ය කරන අවස්ථාව ලැබෙයිද කියලා කියන්න පුළුවන්කම නැත්තේ නෑ. ඒක නිසා අත්හදා බලන්න මේක අත්විඳින්න එහෙම නැතුව මේක කතා කර කර ඉන්න විතරක් තියෙන එක නෙවෙයි. දැන් තේරෙන්න ඇති කියලා හිතනවා මම විරාගාන ප්‍රශ්නාව කියන්නේ මොකද්ද කියලා. නිවනට බොහොම ළඟ අවස්ථාව තමයි මේ. හරිද? මේ මෙවැනි අවස්ථා කියන්නේ තමයි බලාපොරොත්තු ඉලක්කයට යන්න බොහොම ආසන්න තත්ත්වයන් වලට හිත නංවා ගැනීම ගැනීම ගැන තමයි මේ කතා කරන්නේ. එයි මේ කොතනද කොතනින්ද මේ විරාගානුපස්සනා පටන් ගන්නෙ ඒව නිවනට ළඟ කියලා කියේ මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කොටසේ ওই පටිපදා ඥාන දර්ශන විසුද්ධියට අනුව සිත පිහිටවාගෙන කටයුතු කළොත් එහෙම ඔය ලැබෙන දේවල් වලට ඊළඟ තියෙන්නේ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මාර්ගසිත. හරි. ඉතින් අපිට මේ ලැබිලා තියෙන දායාදෙන් උපරිමයක් කොට ප්‍රයෝජන අරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්නවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති